මීඩියා වලට සම්බන්ධ කට්ටිය ක්‍රිකට් බෝඩ් එකේ සිලෙක්ටර්ස් වෙන්න බෑ නැත්නම් කොමිටි එකේ සර්ව් කරන්න බෑ. ඒ නීතිය තියෙනවා. මම දන්න තරම් නැහැ කියලා තමයි මම හිතන්නේ. හැබැයි දැන් කවුරක්වත් ඉන්නවා නම් අපි ඇක්ෂන් ගන්න තියෙනවා.